මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිවුනුවේ අරුණැල්ලට පියමන් කරයි දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලසුව මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස්සේ සිදුවෙමින් පවතින කලබගෑනිය විමසීම සඳහා වෙදසියා ගුණානන්ද ලොකු හාමුදුරුව මුණ ගැසීමට පුරාණ බෝධිමලු විහාරයට පැමිණේ. මේ ගැන ගමේ ආරච්චිල මහත්තයාටත් ආරංචි වේ. කවුද කවුද ඔය ගන්ටාර ගහන්නේ මේ අවේලාවේ දැන් වෙලාව කීයද හ්ම් ඔය සීමාවක් නැතුව පන්සල් වල ගාන්ඨහාරේ අවේලාවේ ශබ්ද කරන්නේ නැහැ. කවුද වේද මාම දැන් ওই ගාන්ඨාර ගැහුවේ? <laughs> මේ මේකනේ අපේ හාමුදුරුවනේ. අර අර කුඹුක් කැලේ ළමයිනේ. <laughs> ඒ ළමයින්ට අලුත් බොමඩ බලන් ආපු ගමන් මේ සද්ද පූජා පවත්වන්න හිතුණලු. ඒකයි ඔය. ඒක තමයි. ඒ ළමයින්ට කියලා දෙන්න ඕනේ අවේලාවේ පන්සල් වල ගන්ටාර ගහන්න හොඳ නෑ කියලා. එහෙමයි එහෙමයි අපේ හාමුදුරුවනේ. දැන් කවුද කොඩිවැල් ඉල්ලන්නේ? ළමයි ඉන්නවද? <laughs> එහෙමයි හාමුදුරුවනේ. ළමයිනොත් ඉන්නවා අපේ තරුණ පිරිසත් ඉන්නවා. <laughs> මේ දැනටමත් මේ අලුත් බොමැඩ ළඟයි ඒ වටේටයි <laughs> අගේට කොඩිවැල් ටිකක් එල්ලලා තියෙන්නේ. කොඩි නම් එක ගානට කපලා නැහැ. හ්ම් එහෙමයි එහෙමයි. එක එක ප්‍රමාණවලට හැම කොඩියක්ම එක ගානට කපා ගත්තා නම් හරි ලස්සනයි. හ්ම්. දැන් ඉතින් මොනව කරන්නද? ඕහේ කමක් නැහැ. ආ ඔය අපේ ආරච්චිල මහත්තයා දෙන්නේ. ආ එහෙමයි එහෙමයි. ආ එන්ට එන්ට ආරච්චිල මහත්තයා. හ්ම්. අපේ ලොකු හාමුදුරුවෝ කොඩිවැල් සරසනවා වගේ මේ හැමතැනම නෙවෙයි මේ මෙන්න මේ අලුත් මේ බෝධි මණ්ඩපේ ළඟයි මේ බණ මඩුවේ අර අර චෛත්‍ය ළඟයි මේ පොඩි කොඩිවැල් ටිකක්වත් බඳින්න වෙයි අපේ හාමුදුරුවෝ හෙට උදේ සෙනග රැසුණාට පස්සේ මොකුත් කරන්න බෑ හ්ම් අපේ ලොකු හාමුදුරුවනේ මට මේ ආරංචියක් ආව හන්ද පන්සල පැත්තේ ඇවිත් යන්ට ආවා. මොකක්ද ආරංචිය? ආ මේ අර මේ නවරියන් ආපු එකද? එහෙමයි අපි ආමුදුරනේ. එහෙමයි එහෙමයි. අපි එහෙනම් කතා කර කර කොහොමම යමු බනමඩුව පැත්ත. හොඳයි හොඳයි යමු යමු. වෙද මාමත් මෙහෙම අපිත් එක්කම එන්නකෝ. එහෙමයි එහෙමයි ආමුදුරනේ එහෙමයි. යමු යමු. මේකේ මේ රාත්‍රියට බල්ලෝ ලගින හන්දා මං ලෑලි වලින් බාගේ දොරක් දැම්මා. ආ. කොහමද හොඳයි. හොඳයි හොඳයි. කිසි වෙනසක් නෑ අපි හාමුදුරුවනේ වඩු බවස් කෙනෙක් දැම්මා වගේමයි. කරණීය මෙත්ත සූත්‍රයේදී අපේ බුදුහාමුදුරුවෝ සක්කෝ උජූච සූජූච කියන තැන ඔව් සක් එක්කෝ කියන බුද්ධ වචනයෙන් උගන්වලා තියෙන්නේ එහෙමයි හැකියාව කියන කාරණා මං ඔය හැමදේම කරන්ට ඉගෙන ගත්තා. එහෙමයි. දැන් ඉතින් මට ඔය හැමදේම පුළුවන්. එහෙමයි. එහෙමයි. සංඝාවාසයේ විහාරගේ හ්ම් කැඩෙන බිඳෙන තැන් හුණු සිමෙන්ති වලින් මමම හදනවා. ජනෙල් දොරවල් කැඩෙන ඒවත් කියත යතු කැටේ අරගෙන ගාලා කපලා ඇන ගහලා මේ මමම හදනවා. ඒක තමයි හැකියාව. එහෙමයි එහෙමයි එහෙමයි. එහෙනම් ඔය පැදුරේලාගෙන වාඩි වෙන්නකෝ. එහෙමයි. අපි හාමුදුරුව පුටුවේ වැඩ ඉන්නකෝ එහෙනම්. ඉතින් මොනවද නවරියන් කීවේ? ආරච්චි මහත්තයෝ නවරියන් කියන තැනැත්තා අපේ පන්සලට මුදලින් ගොඩනැගිලි හැදීමෙන් මේ බෝධිමලු විහාරෙට ලොකු සේවයක් කළා. මේ අපේ දායකයෝ මට නවරියන් ගැන නීති විරෝධී වැඩ කරන බවට නොයෙකුත් දේවල් කීවා අපි හාමුදුරනේ. නමුත් අපේ ගමේ පන්සලේ මෙච්චර වැඩ කරන මිනිහා නිසා මං මිනිහා ඇල්ලුවේවත් මිනිහා ඇදගෙන ඇවිත් දඩුකදේ ගැහුවේවත් මොකොත් කළේ නෑ ඕ නැත්තම් ඉතින් මට පැවරලා තියෙන බලතල ඇටියට රාජකාරිය කරන්න මට පුළුවන් නෑතුව අපේ ආරච්චිලා මහත්තයා ඔය මාබැද්දේ කැලේ ගෙහුම් තනියම කංසාහොරුත් එක්ක එකට එක වෙඩි තියාගෙන මහා සටනක් කරපු සිංහරාජයෙක් බව මන් දන්නවා. හ්ම් පන්සලේ වැඩ නිසා නවරියන් ගැන ඉවසාගෙන ඉන්නවා කියලත් මන් දන්නවා. එහෙමයි. එතෙක් කල් නවරියන්ට ඉවසුවාට මම අපේ ආරච්චිලා මහත්තයාට බොහෝමත්ම ස්තුති කරනවා විහාරාධිපති හැටියට. ඉවසීම බොහෝම හොඳ ගුණාංගයක්. ඔබ වහන්සේ මිනිසුන්ගෙන් වැඩ ගන්න හැටි, වැඩ කරන හැටි මං දන්න හින්දා නවරියන් ගැන මං වචන මාත්‍රයක් ඇහුවේවත් නෑ. ඕ. ඔබ වහන්සේ ගැන මං හැඟෙවේවත් නෑ. හරි හරි. මේ කොහොමටත් ඉතින් අපේ ආරච්චිල මහත්තයා කීප විඩක්ම කියවන්නේ මටත් මතකයි. මේ මේ පැලෑටි ව්‍යාපාරයේ සංවිධායකෝ ගැන මීට වඩා ටිකක් හොයලා බලන්න කියලා ආමුදුරුවනේ. හ්ම්. මේගොල්ලන්ට මෙච්චර වැඩ කරන්ට මුදල් කොහෙන්ද? ඒකනේ ඒකනේ. මේගොල්ලන්ගේ රහස්ගත ව්‍යාපාර ඇත්නම් ඒවා මොනවද? එහෙමයි එහෙමයි. මේක මේ ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව වැඩක්ද? මේවා සේරම මං හෙව්වා. හොඳයි හොඳයි ඔබ වහන්සේට දැන් ලැබිලා තියෙන ආරංචි මොනවද මේ නවරියන් ගැන අපි හඳුරන්නේ? අපේ හිතවත් මහියංගනේ සීබලී ස්තිවිරයන්ගෙනුත් මං ඇහැව්වා. නවරියන් ගැන. එහෙමයි. හ්ම්. නවරත්න නොහොත් නවරියන් තමාගේ සහෝදරයෙක් නොවන වග සීවලී ස්තවීරයෝ කිව්වා. හැබැයි හැබැයි ධනට පිනට දෙන දානපතියෙක් බවත් කීවා. මෙයා එක්ක ලොකු කණ්ඩායමක් ඉන්න බවත්. ඒගොල්ලෝ කංසා බිස්නස් වගේ දේවල් කරන බවත් මට කිව්වා. එතකොට වෙන මොනවද මයංගනේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට කීවි? මට කීවා පන්සලේ ඉදිරි වැඩවලට නවරියන් ගාව ගන්න එපා කියලා. ආන්න දැක්කද? ගමේ දායකෝ නවරියන්ගේ වැඩවලට සම්බන්ධ කරගන්නත් එපා කිව්වා. හ්ම්. ඔබ වහන්සේට කියන්න මට මේ දැන් මේ දැන් නවරියන්ව අල්ලලා බල්ලෙක් වගේ ඇදගෙන ඇවිත් දඩු කඩේ ගහන්න පුළුවන් ඕම්. හ්ම්. එහෙම කරන්නද අපේ හාමුදුරුවනේ? ගමේ විහාරස්ථානයේට වියදම් කරපු මිනිස්සෙක් නිසා කලබල වෙන්න එපා. හ්ම් අපේ ආරච්චි මහත්තයෝ තව ටිකක් ඉවසමුකෝ. හොඳමයි හොඳමයි මට පුළුවන් අපේ හාමුදුරනේ නවරියන්ව මේ මොහොතේම අත්අඩංගුවට ගන්නට. ඈ හිරේ විලංගුවේ දාන්න. ඕව් ඕව් ඕව්. ඒ වුණාට අපේ හාමුදුරනේ මන්නම් කියන්නේ මේ අපේ ආරච්චි මහත්තයා තව ටිකක් මේ ගැන ඉවසුවොත් හොඳා කියලා. හොඳයි. හොඳයි. එහෙනම් අපි ආම්දුරනේ නවරියන්ව අපි හොඳ මිනිහෙක් කරන්ට බලමුද? හැබැයි <laughs> ඒක ලේසි නෑ. ඔය වගේ දහ ගැට කපටියෝ යහපත් වුන් කරන්ට. ඔව්. අපේ බුදු පියාණන් වහන්සේගේ උපදේශයත් එහෙමයිනේ. අපි නවරියන්ව හොඳ කෙනෙක් කරන්ට බලමු. අපි එහෙමනම් ඒ ගැන රාලහාමිත් මමත් හ්ම් අපි දෙන්නා වෙලාවක සාකච්ඡා කරලා බලමුකෝ. හොඳමයි. එහෙයි. අපේ රාල්හාමිගෙන් කාරණයක් දැනගන්න ඕන. එහෙයි එහෙයි අපි හාමුදුරනේ මොකද්ද කාරණේ? ඉංග්‍රීසි ආණ්ඩුවේ සුදු ඒජන්තතුමා ළඟ ඉන්න හ්ම් සහකාර ඔෆිසර් ඩැනියෙල් කුඹුරේගම ඥාතියෙක් කියලා තැන තැන කසුකුසුවක් තියෙනවා. <laughs> අපේ මැණිකගේ නඟා ওই බිනරිව පෙළවහක් උනේ සිංහලයට නෙවෙයි අපි හාමුදුරනේ. ඔය සිංහලයේ පස්සර කුඹුරේගම වලව්වේ රටේ රාළ මහත්තයාගේ පුතා තමයි අපේ බිනරි නගා කසාද බැන්දේ. ඔය තොරතුරු කිසි දෙයක් අපි දන්නේ නැතිවයි හිටියේ. ඉතින් රාලහම් ඉතින් බැඳලා අවුරුද්දක් ගියෙත් නෑ. බිනරි නගා බැඳපු ඒ මල්ලි මැලේරියාව හැදිලා නැති වුණා. පාවුලටම හිටියේ ඒ මල්ලි විතරයි. අම්මා තාත්තා හැමෝමත් නැති වෙලා සේරම වලව්වේ බූදලියේ බිනරි නගාට අයිති වුණා. මං කියන්නේ ආරච්චිල මහත්තයෝ දැන් ඔය ඔෆිසර් මහත්තයා මේ මේ පවුලට සම්බන්ධ වෙලා ඉන්නේ නැහැ දැකම ගැන අපේ ගුණානන්ද හාමුදුරුවන්ට ටිකක් විතර කරලා කිව්වා මේ ඔය මෙහෙමනේ මහේජන්ත උන්නාන්සේගේ නිලමාලිගේදී අපි මෙයාට කිව්වේ ඔෆිසර උන්නාන්සේ කියලානේ කොහොමට හරි පහුගිය නියඟයේ සන්දියේ එහෙ මුවන් පැලස්ස බලන්ට ඔය ඔෆිසර උන්නාන්සේ ගියා හරි අපේ බිනරි නගාගේ විස්තර අහගෙන යනකොට කීවා මමත්වේ පස්සර කුඹුරේගම වලව්වේ රටේ රාල කීවේ ඔය මගේ මහත්තයා කියලා ඕම්. ඒ සේරම තොරතුරු ඔෆිසර් උන්නාන්සේ ඕම් අපිත් එක්ක කීවා. දැනට ඉතින් බිනරි නගාගේ ওই කුඹුරේගම මහවලව්වේ ආරක්ෂකයා හැටියට ඉන්නේ ඒ මලයා තමයි. ඔය ඩැනියෙල් කුඹුරේගම කියන්නේ එයා. අපට කොච්චර සතුටක්ද. හාමුදුරුවනේ අපි මේ මුවන් පැලැස්සේ වන්නිකරේ මෙතෙක් හිටියේ අනාථයෝ වගේනේ. දැන් අපි දන්නවා තව දුරටත් අනාථයෝ නෙවෙයි අපි. මේක නිහතමානී සතුටක්. අපි අපේ ඉංග්‍රීසි ආණ්ඩුවේ සුදුමහා ඒජන්තතුමා අමත් පිළි අරගෙන. ඔව්. ඔව්. කවුරුත් එකතු වෙලා හොඳ උත්සවයක් කරලා අපි උපහාර කරමු. හොඳයි හොඳයි හොඳයි. මේ අපි කුඹුරේගම ඔෆිසර් මහත්තයාගෙනුත් අහලා බලමුකෝ. හොඳමයි. ආ. මේ අතරේ මොන් පැලස්සේ වෙඩික්කාරයා බිනරි සහ ඩැනියල් කුඹුරේගම සුදු ඒජන්තගේ සහකාර ලේකම් අතර දෝලණය වන ආදර කතාවත් සමග යෝන් ආදර අන්දරයක්ද ගෝමරි කිසරි ගුරුතුමී සහ සපුමල් අතර ලියලමින් පවතී. සපුමල්ගේ අක්කා රන්මලීටද මෙය ප්‍රහේලිකාවකි. අනේ තිසරි නගා. ඔය තාම කෑම කාලත් නෑනේ. මොකද වස්තු ආත තියෙන ප්‍රශ්නේ? ඉස්කෝලේ ප්‍රශ්නේ ලොකු මහත්තයා විසදුවා. ඒ ප්‍රශ්නට සම්බන්ධ වෙන දෙයක් නෑනේ. එහෙනම් නංගි අඳන්නේ ඇයි මේ හැටි? මේකයි අක්ක සිද්ධිය. මං අතසෝතගෙන ආවා. මං ඔයාට මේ බත් ටික කවන්නම්. නගා මට සිද්ධිය හිමින් හිමින් කියන්නකෝ එහෙනම්. ඊයේ මට අපච්චිලා ගෙදරින් ලියුමක් එවලා තිබුණා. ඔව්. මට සතුටුමල් කීවා ලියමනක් තිබුණා කියලා. මොනවද අපච්චිට කීප තිබුණේ? ලබන සතියේ අපච්චිට මාව එක්කන් යන්ත මෙහෙන්ට වෙන්නේ නැතිලු. ඒ නිසා සපු මලයියා එක්ක බේරගන්තුට අපේ ගෙදරට එන්න කියලා තියෙනවා අපච්චි. හරි හරි. ඉතින් දැන් මොකද තිසරි මගාට අඬන්නට තියෙන හේතුව? මං ඉතින් අපච්චිගේ පණවිඩේ සපු මලයියාට කීවා. ඉතින් මොකද සපු මල් කියන්නේ? <laughs> මාව එක්කගෙන අපේ ගෙදර යන්න සපු මල්ලයට එන්න බෑ කියනවා. ආ ඒකද? මොකද සපු මල්ලට හැදිච්ච පිස්සුව? එයා විහිළුවට කියන්නේ නැති බෑ කියලා. සපු මල්ලయ్య කියනවා මාත් එක්ක යන්න නම් කොහෙත් මෙන්ට බැරිලු. එයා එහෙමම කීවද? නංගි පැහැදිලි කරලම ඇහුවද? ඔව්. මං එහෙම අහනකොට අයියා කිව්ව වෙන කවුරු හරි එක්ක ගියත් තිසරි එක්ක නම් යන්න එන්නෙම නෑ කියලා. ඉතින් මට ඇඬුණා අක්කා. කෝ කොමේ සපුමන් මල්ලි මල්ලි මෙහට එන්න මෙහට එන්න මෙහට එන්න. ඇයි ඇයි මොකද මොකද මේ කලබලේ? ඇයි? මොකද ඔයා මේ තිසරි නංගිට කියලා තියෙන කතාව? එයා කිව්වා එයා එක්කගෙන ගෙදර යන්න එන්න කියලා. මං ඉතින් බෑ කිව්වා. එහෙම නෙවෙයිනේ ඔයා කියලා තියෙන්නේ. එහෙනම් කොහොමද මං කියලා තියෙන්නේ? වෙන කවුරුත් එක්ක යන්ට ආවත් ඉසරිණන්ගේ එක්ක යන්ට නම් එන්නෙම නෑ කියලා තියෙන්නේ. ආ ඒකට හේතුවක් තියෙනවා. හේතුව? මොකද ඒ හේතුව සහුමත්? ආයේ මෙන්න මේකයි. අනියගේ මං මේ විහිළුවට එහෙම කිව්වේ පුංචි විහිළුවක් කළා. ඒක තමයි. මට ඉතින් ඇඬුණා. <laughs> හරි හරි ඉතින් දැන් හරිනේ. මේ සපුම දැන් තිසරි නංගිවත් එක් කරගෙන මෙයාව ඉස්කෝලේට දාලා එන්න පරිස්සමින්. ආ මේ මේ බලන්න උගක්කේ. දැන් තිසරි නංගිගේ මූණේ හඳ පායල වගේ. හඳ පායල තමයි ඉතින්. ඔන්නෝම ඉනා වෙලා ඉන්නකෝ. දැන් අසනීප හොඳයි වගේ ආ. මුවන් <laughs> පැලස පුරාණ බෝධිමලු විහාරයේ ගුණානන්ද හාමුදුරන්ගෙන් බැනුම් ඇසූ නවරයන් මුදලාලි මහත් කෝපයෙන් ලූල්වත්ත සයිබුනානාගේ තේ කඩේදී සර්දි හමු වේ. අපේ ඒක අපේ නවරිය මාත්‍යා දැක්කපු කල්. <laughs> ඒක කුයේ ගිලේ හිටියද මෙච්චර කල්. <laughs> ශරි ශරි ශරි ශරි කොයිදී පංකරේ ගවුන් හිටියත් ලෝල් වත්තට ආවනම් සයිබුනානට කතා කරලා යන්න එනවා එනවාමයි ශරි ශරි ශරි ඒක බොහොම හොඳයි එහෙනම් <laughs> ඉසෙල්ල ඉඳගමු ආ පිළා දන්නවා හොඳ ගරුද නුකාරයක් කොහොමද කියලා <laughs> ඒක අපි මේ පෙරේද නැවුරිය මාතේ ගැනයි අපේ සර්දි ගැනයි කතා කොලා. අපි ගැන. <laughs> දැන් ඉතින් මාතියා අද උදේ කොයේ ගිය ගමන්ද? හ්ම්. ආ ඒ පොඩියන්. ආ ළමයා. ආ ඔන්දට කිරිට් එකක් දාන්න. අපේ නවරිය මාටියට. ඒකනම් ඒකනම් හොඳම අදහසක්. මේ මුදලාලි. කණ්ඩ මොනවද තියන්නේ? හැබැයි අද මුදලාලි නොමිලේ බෑ. අද මේ නවරියන් ගිල ගෙවන එක ගෙවනවා. අද මේ උදේ දාපු ඉඩියාපා. ආපා. පිට්ටු. <laughs> අපි අපේ කඩේ අඩාපුව තියෙනවා. <laughs> පොල් සම්බෝලා. ඒක වැව් මාළු ඔදි. මරුනේ. <laughs> ඒවත් රසනේ පිටින්ම තියෙනවා. මේ හාල් පිටිද කුරහන් පිටිද මේ? කුරා පිටි. පිටු, ඉදියාප, තලප සේරෝම જાති. මොනවට හොරගන්නද මම. එහෙමනම් මේ අපිට ගේන්නකෝ තලප. ගොඩක් කාලෙකින් කුරාන් තලප කන්නේ. හැබැයි පුතෝ තලප ගෙලින්ට හොඳ කිරි හොද්දක් තියෙන්න ඕන. ශරි ශරි ශරි. රසට රසේ තලප හොද්ද වෙනම තියෙනවා. හ්ම් හ්ම්. අපණ්ඩ නැහැ. ඔදිත් එක ගෙලීට තමයි තියෙන්නේ. කුරාන්ට <laughs> අලපා රසයි ගුණයි. මේ මොනවා කියනවද අප්පා? <laughs> ය කොරියන් මේ මාතියට වතුර තියලා තලපගෙන තියෙන. ඉබන් කොරන්න. කොඩේ නොය කිරි හොද ගේන. ඉබන් කොරන්න. ඒ ජිමාතිය. හ්ම්. කොහොමද පන්සලට ගිය ගමන ලොකු සාදු අම්බ වුණාද ලොකු හාමුදුරුවෝ මුණ ගැහුණා මං ඉතින් තොරතුරු කතා කළා ඉන්නහන්සට වෙලා තියෙන්නේ මේ එක එක දායකයින්ගේ ඔය යාළුවන්ගේ කේලම් අහනවා ඒකනේ මං හාමුදුරුවන්ට හැමදාම කීවේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න කියලා. ඒක අපි ආමුදුවන්ට කෙලින් වැඩ කරන්න කිව්වට නවරිය මාත්‍යා. හ්ම්. ආමුදුරුවන්ට ඒක කරන්න බෑ. ඒගොල්ලෝ ගොඩාක් දෙනෙක්ට වුකන් දෙට්ටෝ. හ්ම්. තාප්ප බැම්ම හදන එක හොඳ වැඩක්. ඈ එතකොට බණ මඩුව හදන එක හොඳ වැඩක්. ආවාසගේ හදන එක හොඳ වැඩක්. ඉතින් මුදලාලි හොඳ වැඩක් නම් මම කරන්නේ හොඳ වැඩක් නං ඇයි හාමුදුරුවන්ට කෙලින් වැඩ කරන්න පුළුවන්නේ මං කියන්නේ ඒකයි ඒක පොදු ආයතනයක ඒ විහාරයක පන්සලක ඉස්කෝලේක ඉන්න ප්‍රධානියෙකුට හොඳ වැඩ කෙරුවත් නෞරිය මාතියෝ ඒ ගැන පොදු ස්ථානයට සම්බන්ධ දායකීන්ට මිනිස්සුන්ට කියන්න වෙනවා ඒක තමයි පුද්ගලික ගෙවල් වලයි පොඩු ගෙවල් වලයි පොඩු ටැග් වලයි තියෙන වෙනස. හරි හරි හරි. මට නාන කියන කාරණාව හොඳට තේරෙනවා. හරි බා. ළමයා. එනේ ආ මේ අපේ මාජයට තව හොඳට තලප ගෙනල්ලා තියන්න. ආ ඔඩි ඔඩි ගෙනල්ලා තියන්න. ආ. හරි. එතකොට නවරයා මාත්‍යා ඒක තමයි ඇත්ත తත්වේ ඒක හරි ඒ වුණාට නානා වැඩ කරන මිනිහා මාරුවේනේ මං කියන්නේ ඒකයි වැඩ කරන මිනිහා මාරුවේ දැන් බලන්න මුදලාලි පන්සලේ වැඩ කරගෙන ගියා මිනිස්සු මේෂම් බාස්ලා <laughs> අත්වැඩකාරයෝ <laughs> කොහොම හිටියා දැන් අපි වැඩක් කොන්තරත් ගන්නවා එතකොට මේ වැඩේට කොන්ත්‍රාත් ගන්නේ වැඩේට ගත වෙන සම්පූර්ණ කාලය බලලා. කොච්චර කල් යනවද කියලා හිතලා මතලා. එතකොට දැන් ඔය මොකද්ද ඔය කියන කුලගණ සමිතියෙන් හරි දායක සභාවෙන් හරි මොකක් හරි ප්‍රශ්නයක් නිසා හිටි ගමන් කියනවා වැඩ නතර කරන්න කියලා. <laughs> එහෙම වුණාම හදිස්සියේ එහෙම වැඩ නතර කළාම වැඩ කරපු බාස්ලට මේෂන් බාස්ලට අත්වඩකාරින්ට මොකද වෙන්නේ? කරගෙන ගිය කොන්තරත් වැඩේ හිටි හැටියේ නතර වුණාම ඒ මිනිසුන්ගේ ජීවිතවලට මොකද වෙන්නේ? ඈ? එම්සින්ට සල්ලිකෝ ඈ නැති වෙනවා. අපට මිනිසුන්ට මේ නිකම් පිම්පඩි ගෙවන්න බෑනේ. ආ මං කියන්නේ ඒකයි මුදලාලි. මොකද මං කියන්නේ? හරි හරි හරි. ආ පිම්පඩි ගෙවන්න බෑනේ. මචං. ආ මට අඳුරට තව කෙනෙක් මේ පැත්තට එනවා. කවුද? කවුද මුදලාලි? කවුද බලන්නකෝ. ඕකේ නෝ. අම්මා. සාර්දී මේක නම් හිතන්තවත් බැරි මහා අමාරු වැඩක් නේ ඈ සාර්දි මිනිස්සයෝ ඈ මේ කොහෙන් කඩාපාත් වෙච්ච ගමනක්ද අවරියම් මුදලාලි මම මේ මයියන්ගනේ නංගිලගේ දිහා යන ගමන ඔය ඇතත් ඉතින් ලුල් වත්තට આવුත් නානගේ තේ කඩේට ඇවිත් ඈ නානා හම්බු වෙලා තොරතුරු කතා කරලා තේක ගුඩ් දීලා තමයි යන්නේ. එහෙම තමයි සාද්දි. මමත් ඉතින් එහෙම තමයි. නැද මුදලා. මම මම මේ දැන් යන්න ලෑස්ති උනේ මේ මේ මේ කෝරළයා කෝරළයාගේ බෙල්ලෙන් අල්ලගන්න. මොකද ඌ තමයි හැම තැනින්ම හැම පැත්තෙම අපිව වෙනසුවේ. දැම්මා. ඒක හොඳයි. මම දැන් යන්න හදන ගිල බෙල්ලෙන් අල්ලගන්න. ඒක හොඳයි. ඒක හොඳයි. අපි කෝරාලව හම්බුවෙමු කොයිකටත් මෙහෙමයි මුදලාලි. මං කියන්නේ අපි කෝරාලය හමු වෙලා වෙන පැලෑනක් ගාලා බලමු. හ්ම්. මුවන් පැලැස්ස අද මුවන් පැලැස්සේ රංගපෑම් අනුර බණ්ඩාර රාජගුරු උලපනේ ගුණසේකර ලාල් සරත් කුමාර රත්නදී නම්බුගේ රෝහණ සිරිවර්ධන ප්‍රසන්න චන්දන බණ්ඩාර විජේරත්න බරකාගුඩ ප්‍රියන්තනි ගමගේ යහම්පත් සහ හිරුනි රත්නායක මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන Thank you. නාද ශික්ෂණය සහ සංස්කරණය චතුරංග කල්පගේ මොන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන